තෙරුවන් සරණයි. නිවන් දකින ප්‍රතිපදාව. අපේ හිත සිත යනු කුමක්ද? චිත්තේන නියති ලෝකේ. සිතේම හැදෙන ලෝකෙ කුමක්ද? සලායතන ලෝකෝ ලෝකෝ සලායතන ලෝකේ ලෝකයයි පවසන බුදුන් වහන්සේ මේ ලෝකය කියලා කතා කරන්නේ අපි මේ දකින ලෝකයේද ඇත්තටම අපිට මේ පේන්නේ අපි හිතනවාද අපි අපිට පේන්නේ කොහොමද මේ සම්මුති නාමයන් එක්කලා ගැට ගැහෙන දේ නෙමේ අපිට පේන්නේ. අපි දකින්නේ තනකොළගස්. අපි දකින්නේ තුත්තරිගස්. අපි දකින්නේ පොල්ගස්. අපි දකින්නේ නාගස්. අපි දකින්නේ නුගගස්. මොකක්ද මේ අපේ හැට වෙලා තියෙන්නේ? ඇයි අපිට අපි මේ ඔක්කොම නම් දාගෙන ඉන්නවා? මේවට ඇත්තටම නම් තියෙනවද? අපේ සිතේ නේද මේ නම් තියෙන්නේ? අපිට සත්‍ය පෙනිපෙනි තියෙද්දී අපි කොහොමද අන්ධය වගේ ඉන්නේ? අපිට මේ සත්‍ය පැනලා යන්න බෑ. බාහිර පේන තැනක් ඇත්තටම ඔබ ඉස්සරහා යමක් උදාහරණයට ගන්න. අපි මේ සත්‍ය දිහා බලමු. අපි සත්‍ය දකින්න උත්සාහ කරමු. ඔබ ඉදිරිපිට තියෙන්නේ කුමක්ද? ඒ ගැන හිතන්න. ඒකේ සත්‍ය දකින්න. අපි කියනෝනේ අපේ මේ හිතේ සත්‍ය දකින්න කියලා. ඒකනේ විදර්ශනා ඥානෙ කියන්නේ. එහෙනම් විදසුන් නොවන විපස්සනා භාවනා කියන්නේ සිත දකිමින් සිතට සත්‍ය දැකලා ඒ සිත සත්‍ය අවබෝධ කිරීම. ඒ සිත දකිනින් මිදීම. එයයි විපස්සනාව කියන්නේ. සමතය කියන්නේ එක එන අරමුණ එක අරමුණක සිත ගැටගාගෙන වෙන අරමුණට එන්න නොදී සිත වෙන අරමුණ වලට යා නොදී එකම තැනක සිත තබාගෙන සිටීම සමතයයි. එකම අරමුණක සිත තබා ගැනීමයි. නමුත් ඒ තුල තියෙනවා සමාධිමත් පාවෙන ගතිය. කෙලෙස් ඒ වුණාට එහෙමයි. විපස්සනාව තුළ එන අරමුණේ සත්‍ය දැකිනකොට ඒ අරමුණ පිහිටන්නේ. ඒ අරමුණ මායාවක් කියන එක වැටහෙනවා. ඒක ඇත්ත වෙන්නේ. අනුවිනේ ලෝකේ අපි මේ බාහිර දකින ලෝකෙමයි එතකොට අපිට නැති වෙන්නේ. අපි මේ හිතන් ඉන්න ලෝකේ අපිට සැප දුක් වෙනවා. අපි එහෙම තමයි අපිට දැන් මේ ධර්මයේ නොදන්න කෙනෙකුට හිතෙන්නේ. මේ බාහිර තියෙන බඩු මුට්ටු වලින් තමයි ආ සැප දුක් හොයන්න යන්නේ. එවෙන් එනවා කියලා රැවටිලා ඉන්නේ. සත්තුත් එහෙමයි ඉන්නේ. සතත් බාහිරෙන් තමයි සැප දුක් හොයන්නේ. මිනිස්සයා වුණත් එතන තමයි ඉන්නේ. එතන අන්දයි. ඇත්තට මේක ඇත්තක් නෑ. බාහිර පේන දේ සත්‍යද? බාහිර ඔබ ඉස්සරහා තියෙන මලක් කියලා හිතන්න. අපි ගන්නම් අපේ ඉදිරිපිට තියෙන උදාහරණය මලක් තියෙනවා. ඔබත් ගන්න ඔබේ ඉදිරිපිට තියෙන උදාහරණය. ඇත්තට මේ පේන මල පිච්ච මලක්. හැබැයි ඒක පිච්ච මලක් කිව්වේ කවුද? ඒක අපේ පෙර මතකයේ මේ හැඩතලයට දීපු නම. අපිට පේන පිච්චමලක්. අපිට දැනෙන පිච්චමලේ සුවඳ. අපිට පේන පිච්චමලේ පාට සුදු. පිච්ච කියන වචනේ සද්දයක්. සද්දයක් නෙමෙයි සත්‍යයක්. එතකොට මේ වර්ණය කියන්නේ සුදුද? එතකොට මේ සුවඳ කියන්නේ අපිට දැනෙන්නේ පිච්චමනේ සුවඳක් උනේ කොහොමද? අපි ඇල්ලුවොත් දැනෙන්නේ තද ගතියක්. තද ගතිය කියන්නේ පිච්චමලක් කියලා. අපිට වර්ණය කියන්නේ සුදු පාට කියන්නේ පිච්චමලක් කියලා. අපිට අපිට අපිට මේකේ සුවඳෙන් සුවඳ කියන්නේ අපිට මේ මේ සුවඳ තමයි පිච්ච කියලා. අපිට එහෙම කිව්වේ නැහැ කවදාවත්. අපිට සිද්ධ වුණේ මේ හැඩතලේ ආවම අර නොදන්න කාලේ පුංචි දරුවගේ කාලේ අපිට කවුරුර කියලා දුන්නා පුතේ මේක තමයි පිච්චමල මේක තමයි රෝසමල මේක තමයි අරලියමල කියලා අපි අද හැඩතල වලට නම් කියනවා වෙනින් වෙනින් භාෂාවල වෙනින් වෙනින් රටවල වෙනින් වෙනින් ශබ්ද තමයි භාවිතා කරන්නේ අපි භාවිතා කරන ශබ්ද තමයි පිච්ච කියන්නේ මේ හැඩතලෙට එහෙම දෙයක් බාහිර නැහැ ඇයි එහෙමනම් මෙතට දෙමළ කෙනෙක් આવොත් ඒකට වෙනින් නමක් කියන්නේ? ඇයි එහෙමනම් මෙතනට ඉංග්‍රීසි කතා කරන කෙනෙක් આવොත් වෙනින් නමක් කියන්නේ? ඇයි එහෙමනම් මෙතන චයින භාෂාව කතා කරන කෙනෙක් આવොත් වෙන නමක් කියන්නේ? බාහිර තියෙන එකම දේ නක්. වෙන වෙන නම් කියන්නේ කොහොමද? මේ විදිහමයි. මම අම්මා කියන කෙනාට තව කෙනෙක් කියන්නේ නැන්ද කියලා. තව කෙනෙක් කියන්නේ ආච්චි කියලා. තව කෙනෙක් කියන්නේ පුංචි අම්මා කියලා. මේ ඇයි මේ එකම හැඩතලයට විවිධාකාර නම් කියන්නේ? කෙනෙකුට ආච්චි කෙනෙක්, කෙනෙකුට නැන්ද කෙනෙක්, කෙනෙකුට පුංචි අම්මා කෙනෙක්, තව කෙනෙකුට අම්මා කෙනෙක්. එකම හැඩතලයනේ තියෙන්නේ. එතකොට ඔය නම් කියන්නේ කොහෙද? කෙනාගේ කෙනාගේ හිතේ නේද? මේක තමයි ඇත්ත. පේනවනේ මේ හිතනවා. මේක ප්‍රතිපදාවේ පළවෙනි අදියර. සෝවන් මාර්ගඥානයට එන තැන. මල කියන්නේ සම්මුතියක්. අපිම හදාගත්ත සම්මුතියක් තමයි පිච්චමල කියන්නේ. රූපේ අන්තයේ බාහිරේ මිදෙනා මේ සත්‍ය දකිනකොට එයාගේ හිතේම තියෙන පෙර මතකේන එයා දකින්නේ. ඒක ඇත්ත වෙන්නේ ඒ වගේම තමයි හිතන තැනක් මලක් නැහැ. ප්‍රතිපදාවේ දෙවෙනි අදියර ඊටාම ගැඹුරුයි. දැන් බාහිර පේන තැන මලක් පිච්ච මලක් තිබුණේ හැබැයි අපි බාහිර පේන තැන තියෙන මලට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා හැබැයි ඔබ බාහිර පේන තැන තියෙන මලක් නැහැ කියන එක අවබෝධ වෙනකොට මේක ඇලෙන ගතිය අඩු වෙනවා ගැටෙන ගතිය අඩු වෙනවා ඇයි මේ බාහිර පේන තැන මලක් කියලා ගන්න නැහෙනේ. අපිනේ හිතේ පිච්චමල කියලා හදාගෙන තියෙන්නේ. අන්නේ ඇලෙන ගැටෙන අඩු වෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඒ ගත්ත දෙයටයි ඇලෙන්නේ. බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඒ ගත්ත දේ තමන්ගේ හිතේ තියෙන දෙයටයි ගැටෙන්නේ. කැමැති වෙන්නේ හෝ අකමැති වෙන්නේ. ඒක සකදාගාමි භූමිය මෙන්න මේ ආශාව එක්කලා ගැට ගහලා තියෙනවා. ඇලීම ගැටීමත් එක්ක. ඒක මාර්ගය තුල දකින්න ඕනි. මේ ඇලෙන්න ගැටෙන ලෝකේ විරාගයේ ස්වභාවයට යනවා. නිබ්බිදාවට යනවා. කලකිරෙනවා සිතට. සිතේ මායාවට රැවටෙන්න කැමති වෙන්නේ නිබ්බිදන්ති විරාගන්ති. ඒ සිතේ ඇලෙන්නේ නැහැ බාහිරට. විරාගන්ති නිරෝධන්ති. බාහිරෙන් මිදෙනවා. නිරෝධයට යනවා. ඇත්තට මේක සතියක් බවට පත් වෙනවා සමාධියක් බවට පත් වෙනවා. ඇයියා ඇත්ත ලෝකේ ඇත්ත වෙලා නෙමෙයිනේ දැන් පේන පේන දේ ඇත්ත දකිනවා. පේන පේන දේ බාහිර නෑ. එතකොට එයා බාහිර නැති ලෝකයක ජීවත් වෙන්නේ. සිතේ සිතමයි. එයා සිතුවිලි කියලා දැනගෙන දැන් දැනෙනවා යාට සේරම. අර අනිමිත්ත සමාධියටපත් වුණු කෙනෙක්. එතන තියෙනවා ලෝකෝත්තර සමාධියක්. ඒකයි ඒක සෝතාපට්ටි සමාධියක් තියෙනවා. ලෝකෝත්තර සමාධිය වල පළවෙනි අධිර තමයි මේ සෝවන්. සෝවන් ඵලය කියන්නේ. හැබැයි සෝවන් මාර්ගය තුල ඉන්න ඕනේ. එහෙම කෙනාටයි ඒ ඵලය හම්බෙන්නේ. දැන් මෙතන අපි සම්මුති තුල තමයි ඒත් කතා කරන්නේ. ඒවත් අපේ පෙරමතකේ දත්ත. මේ භාෂාව කියන්නේ ඇත්තටම අපේ සිතේම හැදෙන මේ රූපේ නාමයේ ගැට ගැසීම. පුංචි කාලේ මුකුත් නොදන්න පුංචි දරුවා අවිද්‍යාපච්චය සංකාර කිව්වේ එතනට. අදත් අවිද්‍යාපච්චය සංකාර. අවිද්‍යාව තියෙන්නේ අපේ මේ මේ සත්‍ය නොදන්න නිසා. අපි දකින දෙයට නෙමේ කතා කරන්නේ. අපි කතා කරන්නේ පේන රූප පත්‍ය විඥානන් නෙමේ. අපි කතා කරන්නේ මේ සංඛාර පත්‍ය විඥාන සිතුවිලි වලට කතා කරන්නේ. විඥානේ දැන ගැනීම සිතුවිලි. එතකොට සංඛාර පත්‍ය විඥාන නොදන්න බාහිර රැවටුනොත් ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා. සිතුවිල්ලට රැවටිලා බාහිර ඇත්ත වෙලා අවිද්‍යාපච්ච සංඛාර වෙලා ඒක දැන ගැනීම වෙලා සංඛාරපච්ච විඥාන වෙලා නමුත් මේකේ සත්‍ය දැනගන්නකොට බිඳ වැටෙනවා ඒතන සංයෝජනේ වෙන්නේ බාහිරට ගැට ගැහෙන්නේ සංයෝජන කියන්නේ එකතු වෙනවනේ බාහිරට මේ සිතුවිලි වල බාහිරට එකතු වෙන්නේ නැහැ ඉතින් ඊගායක තමයි සිතුවිල්ලෙත් සත්‍යක් නැහැ ඒකට හේතුව සිතුවිල්ලක කොහෙන්ද පිච්චමලක් සිතුවිල්ල හරියට හීනයක් වගේ හීනේ කිසි දෙයක් නැති බව දන්නවා. හීනේ අවදුනා ඔබ දන්නවා කිසි දෙයක් එතන නැති බව. අන්න ඒ වගේ මේ සිතුවිල්ල සීනයක්. ඒක කිසි දෙයක් නෑ. සිතුවිල්ල කියන්නේ හීනයක්මයි. ඒක කිසි දෙයක් නෑ. එතන අරූපය කියලා පෙන්නනවා. අරූප ලෝකේ, හීන ලෝකේ. රූප ලෝකේ අපි තියනවා කියලා හිතාගත්ත ලෝකේ. කාම ලෝකේ අපි ඒක තුල ඇලෙන එකයි, ගැටෙන එකයි. දකින්න සකදාගාමි භූමිය ඇලෙන එකයි ගැටෙන එකයි. මාර්ගය තුල ඉන්න කෙනාට ඒක එහෙම නුවණින් දකින්න කෙනාටයි ඒකෙ මිදීමක් තියෙන්නේ. බාහිරට ඇලෙන්නේ ගැටෙන්නේ නැති තක් හැදෙන්නේ. අනාගාමි භූමිය මේ සිතන දේ සත්‍ය නෙමෙයි. සිත තුලත් එහෙම දෙයක් නැහැ. හිතන තැනත් පිච්චමලක් නැහැ. සිතුවිලි වල කොයින්ද මලක් පෙර මතකයේ හටගත් සංඥාව අතීතයට අයිති සම්මුතියක්. මල කියන පිච්ච මල කියන දැන ගැනීම නාමයේ නාමයන්තේ බාහිර හතරමහා භූත වලට එක ගැට ගැසීම රූපයන්තේ. අපි හතරමහා භූත කියලා ගත්තට එහෙම දෙයක් නැහැ. නමුත් මේ භාෂාව අපි කතා කරනවා. මේ මුකුත් නොදන්න කාලේ හැඩතලේ එනකොට අම්මම්ම කියලා නම දුන්නේ බාහිරේ. කවුරු හරි කිව්වා. ඒ නිසා සද්ද ගැට ගැහුණා. හැඩතලේ එනකොට සද්ද ගැට ගැහුණු එකට අපි කියනවා භාෂාවක් කියලා. හැඩතලේ එනකොට සද්ද ගැට ගැහෙනවා. නාමයේ රූපේ ගැට ගැසුණු තැනයි මේ භාෂාව තියෙන්නේ. කතා කරන්නේ. සද්දේ කතා කරන්නේ. අම්මා කියන්නේ සද්දයක්. අම්මා කියන්නේ පොතක ලියපු අකුරු ටිකක් නෙමෙයි. අපි අකුරු ටිකක් බලාගෙන අපි රූපමවා ගන්නවා. ඇයි? ඒ අකුරු වල අපි පුරුදු වෙලා තියෙනවා. වචනයක් දකින්න. අනු වචනේ අපි සද්දෙන් අපේ කටින් පිට වෙනකොට ඒ සද්දේ තියෙන්නේ හැඩතලයක් එළියට එනවා. අන්න රූපේ එනකොට නාමය එනවා. නාමය එනකොට රූපේ එනවා. නාම රූප පත්‍ය සලායතන. මෙන්න මෙහෙම නාමයේ රූපේ එකතුනොත් තමයි සලායතන හැදෙන්නේ. ආයතනයක් ක්‍රියාත්මක වෙනවා. අර ආයතනයක් කියලා කියන්නේ යමක් සිද්ධ වෙනවා. බාහිර දේ තියෙන ඒ දේට මං ආසයි කියන තැන ඒ හැඟීම තුළ ඒ තමන්ගේ හිතේ තියෙන දේ බාහිරට ගැට ගැසීම තුළ අනේකට තමයි අපි ඇස කියන්නේ. වර්ණේ පේන ආයතනේ. ශබ්දේ දැනෙන ආයතනේ කන කියන්නේ. රස දැනෙන ආයතනේ දිව කියන්නේ. ගන්ධය දැනෙන ආයතනේ නාසය කියන්නේ. කයට දැනෙන ආයතනේ පහස දැනෙන ආයතනේ පොට්ටබ්බ අපි කය කියලා කියන්නේ. අසකන දිව නාසය කය මන මේ ආයතන 6 සිතවිලි වලනුත් අපිට අද රූප එනවා සද්ද එනවා සිතවිලි වලටත් මැවෙනවා දැන් මේකත් ආයතනයක් වගේ ක්‍රියාත්මක වෙනවා හැබැයි මේ එකකට එකක් සම්බන්ධ නැහැ නමුත් අපි දෘෂ්ටියක් මනෝමයෙන් අපිට මැවෙන එක තමයි සිතවිල්ල කියන්නේ මේව ගැට ගැහෙන එක ඒක තමයි සංඛාර කරනවා කියන්නේ ඒක තමයි චේතනා කරනවා කියන්නේ මෙතන ස්පර්ශයෙන් තමයි ඇතර මේ මනසට එන්නේ හැමතිස්සම ප්‍රතිබිම්බයක් ස්පර්ශයෙන් කියන්නේ. ඒ කියන්නේ බාහිර යමක් දෙන්නේ ඒක ස්පර්ශයක් වෙනවා. මනසට. මනසට බාහිරට එන්න බෑ. මනසට සිතුවිලි විතරයි තියෙන්නේ. මේ එතන අපි ආශ්‍රය කරන්නේ සිතුවිලිමයි හැබැයි. මනසට තමයි තිබා එන්නේ. නමුත් මනසට කවදාවත් වතුර බොන්න බෑ. නමුත් මනසට තමයි මේක තිබාය කියන්නේ සිතුවිල්ල. නමුත් කවදාවත් වතුර මනසට බොන්න බෑ. මනසට තමයි වුණාට මේ හැම දෙයක්ම මේක කන්වර්ට් වෙනවා වගේ අර මේක අදිවචන පස්සේට පටික පස්සේට අදිවචන සම්පස්සය කියව ස්පර්ශය ඕනෝකට. මනසට අරමුණු වෙන්නේ ධර්ම ධම්ම විතරයි. මනංච පටිච්ච මෙතන එන්නේ ධම්ම. චක්කුංච පටිච්ච රූපේච uppacce චක්කු විඥාන. මනංච පටිච්ච ධම්මේච uppacchati මනෝ විඥාන. දැන් මේ මේ එකම කතාවක් තමයි මේ තියෙන්නේ. එකතු වෙන එකක්. මේ ගොඩාක් තැන්වල තියෙනවා සංඛාර සං කියන පදේ දාගෙන එකතු වෙන තැනට සමුප්පාණ්ඩ සමුප්පාදේ සමුප්පන්න මේ ඔක්කොම එකතු වෙන ඒවා පටිච්ච සමුප්පාදේ පටිච්ච එකතු වෙනවා සමුප්පන්න සියල්ල. ඇයි මෙහෙම කියන්නේ? අපිට එක මොහොතක තියෙන එක සිතයි. ඒක සද්ද සිතක්, ශබ්දයේ අරමුණු වුණොත්, ඒක වර්ණ සිතක්, වර්ණයේ අරමුණු වුණොත්, ගන්ධ සිතක්, රස සිතක්, පොට්ටබ්බ සිතක්, පාස අරමුණු වුණොත් මේක එක සිතයි මේ ආයතන වලින් එක මොහොතට අරමුණු වෙන්නේ. ඒව ඔක්කොම ගැට ගැහිලා එකතු වෙලා සමුප්පන්න වෙලා තමයි අපිට මේ මේ වර්ණයට මේ මේ සියල්ල එකතු වෙලා කාර් එකක් පුටුවක් මේ වගේ සම්මුතියක් හැදෙන්නේ අපි දකින්නේ එක දෙයක් නම් ඒකේ තිබුණේ සුදු පාට විතරයි එහෙනම් සුදු පාට කියන්නේ සම්මුතියක්ම තමයි හැබැයි සුදු පාට වල දෙයක් ගැන කතා කරන්නේ එතනට තව ඒ හැඩතලයට අනිත් ඒවායින් එකතු වෙලා ආවම තමයි ශබ්ද එකතු වෙලා ආවම තමයි ඒක කාර් එකක් වෙන්නේ. ඒ හැඩතලේ අල්ලන්න පුළුවන්. තද ගතිය, සද්දේ, වර්ණේ සියල්ලම තියෙනවා. කාර් එකක් කියවා. දැන් කාර් එකක් කියන්නේ සම්මුතියක්. පුටුවක් කියන්නේ සම්මුතියක්. පිච්ච මලක් කියන්නේ සම්මුතියක්. සිත මේ මායාව මවන්නේ. හැබැයි එතන දෙයක් මුකුත් නැහැ. සිතේ දෙයක් නැත්තම් නාමයන්තේ දෙයක් නැත්තම් රූපේ බාහිර දෙයක් නැත්තම් රූපයන්තේ දෙයක් නැත්තම් ඇත්තටම බාහිර රූපයක් නැහැ. අපි මේ සිතේ හදාගත්ත රූපේ තමයි බාහිර තියනවා කියලා එකතු කරන්නේ. ඒක නිසා අපි භාවිතා කරන්නේ රූප සංඥාවක්. ඒක සිතුවිල්ලක්. ඇත්තටම අන්ත දෙකක් නැහැ එතකොට. සිතමයි දකින්නේ සිතමයි වැඩ කරන්නේ සිතමයි යන්නේ සිතමයි සියල්ලම. නමුත් සිතක් දෙයක් නැති වුණාම මොකද වෙන්නේ? අන්න අනාගාමී භූමිය. ප්‍රතිපදාවේ තුන්වෙනි අදියර. ඔබ දැන් ප්‍රතිපදාව පුරන්නේ. එදිනෙදා කටයුතු කරන්නේ සිත දකිමින්. සිත සත්‍ය නොවන බව දකිමින්. ඔය ප්‍රතිපදාව පළවෙනි අදියරේදී අපි කිව්වා සිත සිතුවිලි එනවා යනවා දකින්න. දෙවෙනි අදියරේදී කිව්වා ඒ සිතට එන අරමුණ දකින්න බාහිර නෙමෙයි හිතනවා කියලා. තුන්වෙනි අදියරේදී එහෙම අපි ඔබ මාස ගාණක් කරොත් හොඳයි එකම තැන. පේනව නෙමෙයි එතන අපි නම් එහෙමයි කටයුතු කරේ. ඇත්තරම සෑහෙන කාලයක් අපි බාහිර නෙමෙයි මේ සිතුවිලි කියන එක දැක්කා. ඒක අපිට සමාධිමත් වෙනකම්ම හිටියා. සතිය වැඩෙනකම්ම හිටියා. බාහිරින් මිදෙන සිත හැමතැනම බාහිරින් මිදෙන පෙන්න පෙන්න යනකොටද බාහිරින් මිදෙන්නේ. ඒක නිකම්ම වෙන්නේ නැහැ. ඒකට වීරියක් උත්සාහයක් ඕනේ. හැබැයි ඊට පස්සේ ප්‍රතිපදා තුන්වෙනි අධීරේ අපි අපි හොඳට බැලුවා. ඇත්තරම අවුරුද්දකටත් වැඩි සෑහෙන කාලයක් මේ සිතුවිල්ල මායාවක් කියන එක හරිම කොච්චර අපි බැලුවත් අපිට සමහරලාට නැ සිතුවිල්ල මායාව හොයන්න ටිකක් අමාරු වෙනවා. නමුත් ඒක පෙන්නකොට පෙන්නකොට ඒක ප්‍රකට වෙනවා. ඒක තමයි දැනෙන්න ගන්නේ. ප්‍රධාන වෙන්නේ. ඒ කියන්නේ හිත මායාවක් කියලා. සිතේ සත්‍ය පේන්න ගන්නවා. නාමයන්තයෙන් මිදෙනවා. අන්න අනාගාමී භූමිය. ඔබ දකින්න මේවා මහ ලොකු මේ මේ අල්ලන්න බැරි තැන්වල තියෙනව නෙමෙයි. ඔබේ හිත කතාව මේ කියන්නේ. ඔබේ සිත ගැනයි මේ කතා කරන්නේ. හැබැයි වීරිය විතරයි ඔබට අවශ්‍ය වෙන්නේ ඕනකම. ඔබේ දිනේදා වැඩ කරනකොට එන අරමුණු දකින්න තියෙන ඕනකම. භික්ෂුවක් වේවා, ගිහියෙක් වේවා, ගැහණු පිරිමි මේකට කිසිම දෙයක් අදාළ නැහැ. සිතක් තියෙනවා නම් ඒ සිතේ දුකක් තියෙනවා. ඒ මිදීමකුත් වෙනන් තියෙනවා. සිතක් තියෙනවා නම් නිවනත් ඒ කියන්නේ තියෙනවමයි. ඒ කතාව. ඉතින් ප්‍රතිපදාවේ තුන්වෙනි අධීර පිච්ච මලක් හිතෙත් නැහැ. බාහිර මලක් නැහැ. සිතෙත් මලක් නැහැ. බාහිරනුත් මිදිලා, සිතනුත් මිදිලා, නාමිනුත් මිදිලා, රූපෙනුත් මිදිලා. පිච්ච මල කියන්නේ දැන් මොකද්ද? එහෙම දෙයක් නැද්ද? මේ කතාවේ බාහිර දෙයක් නැහැ කිව්වත් වැරදි. තියෙනවා කිව්වත් වැරදි. ඇයි ඒ? එතන දෙයක් තියෙනවනේ. අල්ලන්න පුළුවන් එහෙම කියයි ඔබ. ඇත්ත. නැහැ කිව්වත් වැරදි. දෙයක් තියෙනවා. හැබැයි තියෙනවා කිව්වත් වැරදි. ඇයි එතන පිච්ච මලක් නැහැ. දැන් එතන මොකද්ද තියෙන්නේ? අන්න ඒක තමයි බුදුන් වහන්සේ අන්තයකට යන්න එපා කිව්වා. මධ්‍යම ප්‍රතිපදාවට එන්න කිව්වා. තියනවා කිව්වත් එකාන්තේ සාස්වත දෘෂ්ටියයි උත්තේජයටයි එනවා. ඇත කියන අන්තේ නැත කියන අන්තේ. ඔය අන්ත දෙකම බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. එදා බුදු සමය තුල බුදුන් වහන්සේ ලෝකෙට එළි කරපු ධර්මයේ තමයි මධ්‍යම ප්‍රතිපදාව තුළ මේ හේතුඵල ධම හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුජ්ජති එදා හිටපු ඒ බ්‍රාහ්මණරි ජටලීන්ට මේක ලොකු ගැටලුවක් වුණා. මොකද බ්‍රාහ්මණ නියාමවල ඉගැන්වීම් වල තිබුණේ හැමතිස්සෙම අන්ත දෙකක්. එක්ක මරණින් මත්තේ ඉන්නවා එක්ක නැහැ. නමුත් බුදුන් වහන්සේ අලුත්ම ස්වභාවයකින් ධර්මයේ ගෙනවා. පරම සත්‍ය. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. මෙයයි පරම සත්‍යය. හේතු නිසා හටගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා දැන් අපි බලමු මොකද්ද මේ හේතුඵල ධාම කියලා දැන් ගොඩක් වෙලාට අපි කතා කරනවා සාමාන්‍ය මිනිස්සයා පෘථග්ජන මිනිස්සයා ඉන්නේ කර්මඵලය තුළ කියලා. මොකද මේ කර්මඵලය කියන්නේ? බාහිර දෙයක් තියෙනවා. ඒ දේ එක්කෝ කැමති වෙනවා එක්කෝ අකමැති වෙනවා. ඒ දේ පූජා කරලා පින් කරන්න පුළුවන්. ඒ දේ කඩලා බින්දලා දාලා පව් කරගන්න පුළුවන්. ඒ දේ හොරකම් කරලා පව් කරගන්න පුළුවන්. ඒ දේ තව කෙනෙකුට දීලා පිනක් කරගන්න පුළුවන්. මේක බාහිර දෙයක් තියෙනවා නම් විතරයි වෙන්නේ. මේක අවිද්‍යාව මතයි පදනම් වෙලා තියෙන්නේ. මේ නිසා මට තියෙනවා දැන් රැස්වීමක්. එයා එක්ක පින් රැස් කරනවා, එක්ක එයා පව රැස් කරනවා. මේක වචනෙන් පවා වෙනවා. මේක ක්‍රියාවෙන් පවා වෙනවා. මේක වචී කර්ම. කාය කර්ම සිතුවිල්ලෙන් පවා වෙනවා මනෝ කර්ම කියලා වචී සංකාර කාය සංකාර මනෝ සංකාර කියලා මේ කර්මයේ තමයි කතා කරන්නේ මේ චේතනා හම්බික්කවේ කම්මම් වදාමි කියලා මෙතන චේතනාවයි බලපාන්නේ කියලා ඒ වගේම මේ කර්මඵලය තුළ කතා කරනවා මරණින් මත්තේ පුඤ්ඤාභි සංකාරා හොඳ කරපු නිසා හොඳ තැනක මරණින් මත්තේ අපුඤ්ඤාභි සංකාරා මෙතන පව කරගත්ත නිසා නරක තැනක ඊට පස්සේ කතා කරන ආනිඤ්ඤාපි සංඛාරා. ඒ දේ අල්ලගෙන හිටපු නිසා, එතන පාවිච්ච නිසා එහෙම තැනක උපදිනවා කියන්නේ. මෙන්න මේ නිසා උප්පත්තියක් පෙන්නනවා. මේ නිසා ආයි ඉපදීමකුත් මරණයකුත් පෙන්නනවා. මේ කර්මඵලය. එතන තමයි හැමෝම ඉන්නේ. නමුත් බුදුන් වහන්සේ පෙන්වන්නේ හේතුඵල ධහම තුළ නිවනක්. බුදුන් වහන්සේ මේ සත්‍ය පෙන්නනවා. බාහිර දෙයක් නැති බව. ඒක ඇත්තයි. අපි පරිශීලනය කරන්නේ අපේ සිතුවිලිමයි. හැබැයි සිතුවිල්ල දෙයක් නෑ. ඉතින් මේක අදීර විදිහට ගත්තාම තමයි හොඳට ලියන්නේ. ඉතින් මෙතන සතර අතිපට්ඨානේ වඩන කෙනෙකුට බාහිර ලෝකයේ ඇත්ත වෙන්නේ නැහැ විනීය ලෝකයේ කියලා ඉගන්නේ. අවිද්‍යාව දෝමනස යන්නේ කෙනාට දුක දෝමනස් නැති වෙනවා. ඉතින් ඒ කෙනා විනීය ලෝකයේ අවිද්‍යාව දෝමනස් කායේ කායනුපස්සේ විහෙරති. කායෙන් කය මිදෙන විදිහට මේ ප්‍රතිපදාව එයා කටයුතු කරන්න ඕනේ. වේදනාව වේදනානුපස්සේ විහෙරති, චිත්තේ චිත්තානුපස්සේ විහෙරති, ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. එතන එයා කටයුතු කරොත් තමයි ඒ පංචවිධ ආනිසංස බුදුන් වහන්සේ දේශනා කරනවා. සත්තානම විසුද්ධිය එයා සත්‍ය අවබෝධ කරනවා. දුක්ඛ දෝමනස්සාන නත්තකම දුක් දෝමනස් එතකොට නැති වෙනවා. ශෝක පරිද්දවන සමතික්කම ශෝක පරිදේව නැවත හටගන්නේ දුර වෙනවා. ඥායස් අධිගමයි. ඥානිය වැඩනවා අධිගමයටපත් වෙනවා. නිබ්බාන සත්‍ය කිරයයි. අන්නේ කෙනා නිවන් දකිනවා. මෙන්න මේ පංචවිධ ආනිසංස දේශනා කරන්නේ සතර සතිපට්ඨානය වඩන කෙනෙකුට. හැබැයි ඒ වගේම තමයි සත්‍විස් බෝධිපාශික ධර්ම මේත් එක්කම වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේත් එක්කයි තියෙන්නේ. සතර සතිපට්ඨාන, සතර සම්ප්‍රදාන වීර්ය, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, සත්ත්ව බුද්ධංග ධර්ම මේ සියල්ලම එකට තියෙන්නේ. සතර ඉර්ධිපාද වැඩෙන තැන. සත්‍තිස් බෝධිපාශක ධර්ම කියලා. හැබැයි මේ සේරම වචනෙන් කතා කරොත් මේ නාමාන්තේ රූපාන්තේ තමයි තියෙන්නේ. එහෙම වුණොත් ඒක ලෞකිකයි. හැබැයි ලෝකෝත්තර භූමිය අන්ත දෙකකින් මිදුණු තැන අන්න අපි දැන් කතා කරමු මේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයට එන තැන. හේතුඵල ධහම. හේතු තිබ්බොත් තමයි ඵලයක් තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ සිතේ මේ මේ බාහිර තියනවා කියලා ගත් එතන බාහිර ඔබට ඒක ඵලයක් හම්බ වෙනවා. අවිද්‍යාව නිසා ඔබ මේ හිත ආපු අරමුණට ආපු හැඩතලයට ඒ පෙරමතකයෙන් ගලපලා ඒකට නමක් දාගෙන ඒ විඳීම හැඳින්වීම දැන ගැනීම ස්කන්ධය කියන්නේ ඒකටයි. ස්කන්ධානම් පාතිභාව ආයතනයන් පටලාභෝ අයං උච්ච ජාති. ඒ මුලොත් භවයක් බාහිර හැදෙනවා જાතියක්. එහෙම වුණොත් තමයි මේ දෙයට එයා ආස කරන්නේ. එයාට තණ්හා ඇති වෙන්නේ. ඇලුම් කරන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ. ඒ උපාදාන කරගත්තොත් අල්ලගත්තොත්. එහෙම වුණොත් එයාට ජාති ජරා මරණ තියෙනවා. දුකක් ඇති වෙනවා. ඒ දේ නැති වෙනකොට දුකයි. ඒ ඒ දේ ලැබෙනකොට සතුටුයි. අර බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තකම් මේ හේතුඵල ධාම සමුදය කියලා කියන්නේ දෙයක් හට ගැනීම. දෙයක් බාහිරින් හම්බ වුණොත් එතන සමුදය තියෙනවා. ඒ වුණොත් එතන දුක සත්‍ය තියෙනවා. සමුදය සත්‍ය තියෙන තැන දුක සත්‍ය තියෙනවා. හැබැයි ඒක ඇත්ත දැක්කොත් බාහිර දෙයක් නැහැ හිතේ කියලා ධර්මයේ දැක්කොත් සොදම්මං පස්සති. සොමං පස්සති අන්න. ධර්මයේ දකින්නා මුතුන් දකිනවා. නිවන දකිනවා. ඒ කියන්නේ බාහිර දෙයක් නැහැ කියලා දකිනවනම් ඒ කියන්නේ බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. බාහිර දෙයක් තිබ්බොත් තමයි ඒකට දුකක් ඇතිවෙන්නේ. ඇලෙන්නේ ගැටෙන්නේ. රාග දේශ මොහ හටගන්නේ. හැබැයි බාහිර දෙයක් හම්බ වෙන්නේ නැත්තම් උපාදාන වෙන්නත් දෙයක් නැහැ. තණ්හා කරන්න දෙයක් නැහැ. අන්න ඒ කෙනා නිරෝධයට එනවා. මිදෙනවා. ඒ අරමුණේ මිදෙනවා ඒ මොහොතේම. මේක පස්සේ වෙන දෙයක් නෙමෙයි. අරමුණ එන මොහොතේ වෙන්නේ. ඒ මොහොතට සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ වගේම තමයි දැන් මේ නිරෝධයට යනවා. මිදෙනවා. ඒ කෙනා මේක පෙන්නන එක තමයි ප්‍රතිපදාව. මේ වීරයක් අරගෙන මේ අරමුණේ සත්‍ය දකින දැකීම ප්‍රතිපදාව. මාර්ග සත්‍යයට යනවා. අන චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය දකින්න කෙනෙක් නුවණ පිහිටව ගන්න. මේ ධර්මයේ දකිනකොට චතුරාර්ය සත්‍යයයි දකින්නේ. ඉතින් ඒ කෙනාට බාහිරින් මිදෙන තැනයි. සිතින් මිදෙන තැනයි. ඒ කෙනාට මේ ප්‍රතිපදාවේ අවසාන අධීරයේදී සිත සත්‍යයක් නෙමෙයිනේ. දැන් පිච්චමලක් හිතෙත් නැහැනේ. පිච්චමලත් බාහයක් හම්බ වෙන්නේ නැහැනේ. දැන් හේතුඵල ධහම. හේතුම් පටිච්ච සම්භූතා. හේතු ගැට ගැසුනොත් තමයි සම්භූත වෙන්නේ බාහිර දෙයක්. හේතු නිරුද්ධා නිරුද්ධති කියන තැනට එනවා. දැන් එතනින් මිදුනොත් සත්‍ය දැක්කොත් තමයි මිදෙන්නේ. එතකොට අවිද්‍යාව තමයි නැති වෙන්නේ. අවිද්‍යා නීවරණ සංසාරිත. මේ අවිද්‍යා නීවරණ නිසායි සංසාරි සැරිසරන්නේ. එතකොට මේ අවිද්‍යාව බිඳ වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ මොහොතේ මේ අරමුණ ඊගා මොහොතේ ඊගාව අරමුණ. ඊගා මොහොතේ අට ගන්න අරමුණට මේ අරමුණේ සම්බන්ධයක් නැහැ. ඒක අලුත්ම අරමුණක්. නමුත් මේ සිත මේ මොහොතේ හටගත් අරමුණ සත්‍ය දැක්කා. ඒක අතීත සංඥාවක්. අතීත මන සම්මුතියක්. නමුත් ඒක මේ මොහොතේ අගත්ත අරමුණේ සත්‍යයක් නැහැ. එතනම ඒ බාහිරත් නැහැ, සිතෙත් නැහැ. එයා මොහොතට එනවා. මේ මොහොත කියන තැන එතකොට අන්තයක් නැහැ. මේ මොහොත කියන තැන මොහොත පමණයි. ඇත්තටම ඔබට තියෙන්නේ මේ මොහොත පමණයි. මේකේ තව පැත්තක් ඔබ දකින්න. කාලේ පැත්තෙන් ගත්තොත් කාලෙකුත් නැහැ. ඇයි ඔබ අතීත සිතුවිල්ලක් ආවත් මේ මොහොතෙමයි හිතන්නේ. අනාගත සිතුවිල්ලක් ආවත් මේ මොහොතෙමයි හිතන්නේ. නමුත් මේ ප්‍රත්‍යඋප්පන්න මේ මේ මොහොත ඇති වෙන නැති වෙන මේ මොහොත අතීත සිතුවිල්ලත් මේ මොහොතේ ඔබ හිතන්නේ. අනාගත සිතුවිල්ලත් මේ මොහොතේ වර්තමානයේ හිතන්නේ. හැබැයි වර්තමානයේ මේ හිතන දේත් සත්‍යයක් නෙමෙයි නං. මෙතන කාලයක් නැහැ අතීතය අනාගතය කියලා. වර්තමානයකුත් පනවන්න බෑ ප්‍රතිඋප්පන්න කියලා. තතනතර විපස්සී එතන එතන එතන ඒ සිත සිත සිත මිදෙනවා. ශුන්්‍යතාවයේ දකින්නවා. අන ක්‍රියාසිත දකින්නවා. බාහිර දෙයක් නැහැ. සිතේ දෙයක් නැහැ. හැබැයි මෙතන ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාසිත දකිනවා. ඒ ක්‍රියාවලිය කිසි කෙනෙකුට අයිති නෑ. එතකොට මෙතන සිතට අයිතිත් නෑ. බාහිරට අයිතිත් නෑ. එතකොට ඔබ දැන් දකින්නේ මොකද්ද? දකින දෙයක් නෑ. දකින කෙනෙක් නෑ. දිත්තේ දිත්තමත්තා. මේක රහසක්. කාටවත් කියන්න බෑ. කිව්වට කවුරුත් පිළිගන්නෙත් නෑ. හැබැයි ඔබට අවබෝධයි. ධර්මයේ සොයන්නාට හම්බ වෙයි. ඔබ දකිනවා. ඔබ දකිනවා කිසිම දෙයක් ඒ ඇලෙන්නේ ගැටෙන්නේ නැති හිතක් ඔබ පරිශීලනය කරනවා. ඔබ සාන්ත සුවයටපත් වෙලා. මේ සාන්ත සුවේ අන්තවල තියෙන එකක් නෙමෙයි. බාහිර දේක තියෙන එකක් නෙමෙයි. හිතේ තියෙන දේකුත් නෙමෙයි. සාන්ත සුවය කියන්නේ සියලෙ මිදුණු තැන හම්බෙන්නේ. සියලු මිදුණු තැන සුවයක් තමයි තියෙන්නේ. මිදුණු තැනයි සුවය. ඒක දකින්නේ. අපි හිතන්නේ මේ ප්‍රීතිය තියෙන්නේ සැප තියෙන්නේ සතුට තියෙන්නේ බාහිර දෙයක් හම්බුන අපිට සතුටුයි ලැබුණා කියලා. නැතුණාම දුකයි. ඒකට ලැබුණාම තියෙන සතුට ප්‍රීතිය එතන ප්‍රීතියක් තියෙනවා. හැබැයි ඊට වැඩිය ලොකු ප්‍රීතියක් ඔබට දකින්න ලැබෙනවා. බාහිර දේවල් නැතුණාම ලැබෙන්න තියෙන ප්‍රීතිය නෙමෙයි. නොලැබෙන්න තියෙන දුකත් නෙමෙයි. ඔබේ හිතේ තියෙන අර තද ගතිය, ආතතිය එක එක දේවල් වලට ගැට ගැහිලා ඔබ විඳින දුක නැති වෙනවා. සැහැල්ලුවක් දැනෙනවා. ඒක සුඛයක්. සැහැල්ලුවක්. ඒක මනසට දැනෙනවා. ඔබේ සිත සැහැල්ලුවෙන් තියෙන වෙලාව ඔබට සැහැල්ලුව පෙන්වන්න පුළුවන්ද? සැහැල්ලුව පෙන්වන්න බෑ. ඒ සුඛේ පෙන්වන්නේ කොහොමද? සිත සැහැල්ලු වෙලාවට නිමේද සුවයෙන් ඉන්නේ. ඒ වෙලාවට සුවයක් තියෙනවා. සිත යම්කිසි දෙයක් හිතේ තියාගෙන ඉන්නකන් ආතතියක් තියෙනව නේද? හොඳ වේවා නරක වේවා. සිතුවිලි කියන්නේ ආතතියක්, අකුසලයක්. ඒකයි සබ්බපාපස්ස අකරණම් කිව්වේ. සියලු සිතුවිලි සබ්බපාපස්ස අකරණම්. අකුසල ධර්ම. කුසලස්ස උපසම්පදා කිව්වේ මෙන්න මේ මොහොතට අවදි වෙන එක. මේ සිත සත්‍ය දැකලා ඒ අරමුණු දකින්න එක. ඒ අරමුණ බාහිරත් නෙමෙයි කියන එක. සිතත් නෙමෙයි කියන එක. මේ මොහොතට අවදි වෙනවා දකින කෙනාට හම්බ වෙන්නේ කුසලස්ස උපසම්පදාව. ඒ කුසල් සිත් වැඩෙන්න ඕනි. නූපන් කුසල් නිපදවීම උපන් කුසල් වැඩි දියුණු වීම ඔබ දන්නවා. සබ්බ පාපස අකරණ කුසලස්ස උපසම්පදං සතිත්ත පරියෝදපන මේ සිත්තේ দমনය කරපු කෙනා සිත দমনය කරපු කෙනා සතිත්ත පරියෝදපන ඒතම් බුද්ධානුශාසන අන්න සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි. බුද්ධ ක්ෂණය මෙතනයි තියෙන්නේ. බුද්ධ කියන්නේ කෙනෙකුට නෙමෙයි. ඇත්තටම බුද්ධ කියන්නේ මේ මොහොතට අවදියයි. මොහොත පමණයි. ප්‍රතිපදාව තුළ ඔබ නිවන් දකින ප්‍රතිපදාව තුළ අවසාන අධියර හතරවන අධියර අපි බලමු. මේක ඊටාම ගැඹුරුයි. මේ දක්වා ඔබ විසින් රැස්වුණු දේවල් උපදි විදිහට ගොඩවල් විදිහට තියෙනවා. කොහෙවත් තියෙනව නෙමෙයි. මේ සිතේ හට ගන්න තැනම ඒකේ ලොකු බලයක් දැනෙනවා ආත්මීය. අන්නේ බලය දිය වෙනවා. ඒකට කියනවා ආශ්‍රෝෂය වෙනවා කියලා. මේ මොහොතේමයි ලෝකේ හටගන්නේ. මේ මොහොතේමයි ලෝකේ නැති වෙන්නේ. මේ කෙලෙස් රාගදේශමෝ නිසයි මේ ආශ්‍රව හටගෙන තියෙන්නේ. ඉතින් මේක තණ්හාමාන දිට්ටි කියලා පෙන්නනවා. ඉතින් සසර ඕගෙට හේතු වෙන කාරණා කියලාත් පෙන්නනවා. ග්‍රාන්තික කාරණා ඕග ඕග ඕගනීය ධර්ම, යෝගනීය ධර්ම, ග්‍රාන්තික ධර්ම මේ ගොඩක් විදියට දියසුලියකට උපමා කරනවා. බාහිර දෙයක් තිබිච්ච නිසා බැඳුණු අල්ලගත්ත උපදිගොඩ. හැබැයි එහෙම කොහෙවත් තියෙනව නෙමෙයි. සිත මේ මොහොතේමයි හටගන්නේ. මේ මොහොතේමයි නැති වෙන්නේ. කොහෙවත් තියෙන සිතක් නැහැ. සිතක් කියලා දෙයක්වත් නැහැනේ මේ කතාවේ. දැන් බාහිරත් දෙයක් නැත්තම් මේ සිතන තනත්වයක් නැත්තම් දැන් ඇත්තටම සිත කියන්නේ මොකද්ද? දැන් හේතුඵල ධහමට එනකොට හේතුව එනකොටම ඵලය එන්නේ. ඒ කියන්නේ වර්ණය එනකොට හැඩතල එනකොට ඒක නිසා ගැට ගැහුණු වේදනා සංඥා සංකාරක නිස්කන්ධයනේ. අන දැන ගැනීම විඥානේ. යම් වේදේති තං සංජානාති යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේතං ප්‍රපංචේති. ඒක පෙළ දහම. නමුත් ඒක තේරෙන විදිහට කිව්වොත් හැඩතලය තමයි වේදේති කියන්නේ. යම් වේදේති තං සංජානාති ඒක සංජ ඒක යම් වේද ඒක තමයි ඔබ වේදනා සංඥාව පෙරමතකයෙන් ගල්පන්නේ. සංඥා මේ මේ මේක ඔබ ඔබ මේ මොහොතේ සිට එක් මොහොතෙම ඔබට ඒක දැනෙන ස්වභාවය තියෙනවා. හැඩතල එනකොට සද්දේ එනවා. මේක සාමාන්‍යයෙන් හිත ආත්මීය දෙයක් නෙමෙයි. ඔබ සාමාන්‍යයෙන් මේ ඕනම තැනක හැඩතලයට සද්දයක් දාලා ওই ගහක් ඉස්සරහා කරත් ඒකේ වෙනසක් වෙනවා. හැම තැනම මේක මේක මේකට තමයි සිත කියන්නේ. හැඩතල එනකොට සද්ද එකතු වෙනවා. ඒකට පුංචි දරුවෙක් මේ ලෝකේ ඉපදින්නේ ඇත්තටම කිසිම දෙයක් දැනගෙන නෙමෙයිනේ. අපි අර හැඩතලවලට ශබ්ද දීලා දීලා නේද ගැට ගහන්නේ. අර මනසක් හදනව නේද? මනසක් හැදෙනව නේද? ඒක තමයි මේ අවසානයේදී ඒක නේද මේ ප්‍රතිරාවයක් නේද තින්නේ සද්ද. සද්ද ප්‍රතිරාවයක්. ඒ කියන්නේ ඔබ දැන් එක බෙරේකට පාරක් ගැහුවොත් ඩුම් ගල් ප්‍රතිරාවයක් දෙනවනේ. අනිත් වගේ දැන් ඒ විවිධාකාර හැඩතල වලට විවිධාකාර ශබ්ද ප්‍රතිරාව වීම ඔබට හුරුවක් වෙනවා. ඒක තමයි ඔබේ සාමාන්‍ය දේ වෙන්නේ. ඒක තුල ඔබ ඔබට දැනෙන ස්වභාවය තුළ තමයි මේ සිත කියන මායාව කොටු වෙන්නේ ඔබ. හැදෙනවා. මේක මහා පුදුම මැජික් එකක්. මායාවක්. මේ මොහොතේම හැදෙනවා. මේ මොහොතේම නැති වෙනවා. ඒක ඒක අභිසංකරණයකුත් වෙන කියන වෙනස් වෙන විපරිණාම වෙනවා. මේ විඥානේ පවතින විඥානයක් නැහැ. ඒ ෂණේම විපරිණාම වෙන වෙනස් වෙනවා හට ගන්නව නැති වෙනවා. ඉතින් මේ කතාව වෙනම ඔබ දකින්න ඕනි තරම්. මේ අවබෝධය ප්‍රතිපදාවට අවශ්‍යයි. සත්‍ය දක්ෂ තැනට. මොහත ශුන්‍යතාවේ අනිමිත්ත සමාධිය. එම නැත්තම් මේ චේතෝ විමුක්තියටපත් වෙන තැන. එහෙම නැත්නම් මෙන්න මේ කියන තැන ඔබ දකින්න. ප්‍රතිඋප්පන්න ධර්මයක් මේ ධර්මයේ මේ ධර්මයේ මේ මොහොත පමණයි තියෙන්නේ හේතුඵල ධර්ම. හේතු තියෙනකොට හේතු නැති වෙනකොට නැති වෙනවා. හේතුව තිබ්බොත් තමයි සමුප්පාන වෙන්නේ. ගැට ගැහෙන්නේ පටිච්ච සමුප්පාදය ඇති වෙන්නේ. මේ බාහිර ගැට ගැහෙන්නේ මේන දේ බාහිරයි කියලා ගත්තොත් මේ සිතට එන දේ නාමී රූපේ ගැට ගැහුණොත් නේ නාම රූප පච්චේ පරිග්ගා ඥානෙ කියන්නේ මෙන්න මේ අවබෝධය නාම රූප ගැට ගැහෙනවද කියන එක. මේක ඔබ දකින්න ඕනේ ඔබට එන උදාහරණ වලින්. මෙහෙන් හැඩතල එනකොට මෙහෙන් සද්ද එනවා. මෙහෙන් ඇඩතල එනකොට මෙහෙන් සද්ද එනවා. මෙහෙන් මෙහෙන් කවුරු හරි කෝල් එකක් දීලා කිව්වොත් තැඹිලි තැඹිලි කියලා මේ පැත්තෙන් එනවා තැඹිලි ගෙඩියක් මැවෙනවා හිතට. මිස් මේ සිත කියන එක මැවෙනවා මායාවක්. නාම රූප ගැට ගැහිම නිසයි සිතක් වෙන්නේ හැමතිස්සෙම. ඒකයි නාම රූපච්ඡය විඥානං කිව්වේ. පටිච්ච සමුප්පාදේ හොඳින් ගැට ගැලපෙනවා. එහෙම වුණොත් තමයි නාම රූපපච්ඡය විඥාන විඥාන මෙතන එන්නේ අනිත් පැත්තට විඥානපච්ඡය නාම රූප. දෙක අන්‍ය ප්‍රත්‍ය අන්‍ය දෙපැත්තට අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය වෙනවා. අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම පත්‍ය සලආයතන. ඒ මුනුත් තමයි ඇස කියන ආයතනය හැදෙන්නේ. ඇස කියන්නේ ආයතනය කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි. නාම රූප විඥාන මෙන්න මේ කතාව. නාමයේ රූපය ගැට ගැනීම නිසා විඥානය හැදෙන කතාව තමයි ඇස කියන්නේ. ඒක මේ මොහොතේ සිද්ධ වෙනවා ආයතනයක් විදියට. එහෙම වුණොත් තමයි මෙතන සිතුවිලි ස්පර්ශයක් නිසා ධම්ම මනසක් හැදෙනවා. ඇයි අර දැන ගැනීම තියෙනවනේ. ඒක පෙරමතකේ දැන් කලින් තුණු මේ සද්දෙත් එක්ක ප්‍රතිරහ වෙන ඒ රූප සටහන එතකොට මෙතන මැවීමක් නිසිද්ධ වෙන්නේ. ඒක තමයි සිත කියන්නේ. සද්දේ රාව වෙනකොට මෙහින් රූප සංඥාවක් මැවෙනවා. ඒකයි පටික සම්පස්සයට අද්වචන සම්පස්සයක් කියලා ස්පර්ශය බෙදන්නේ. ඒ කියන්නේ කන්වර්ට් වෙනවා මේක. සබ්දේ රූපේ ශබ්දය ආව රූප වලට කන්වර්ට් කරන්න පුළුවන් රූපය ආව ශබ්දයට කන්වර්ට් කරන්න පුළුවන් එතනයි මෙතන තියෙන්නේ පටික සම්පස්සයට අධිවචන සම්පස්සයක් කියන පැහැදිලි කිරීම. ඒ ආකාරයේ ලිංගයේ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති කල්ලි ඒ ආකාරයේ ලිංගයේ නිමිති ඒ ಉದ್ದೇಶ ඇති අධිවචන සම්පස්සයක් යනවා පටික සම්පස්සයක් තිබ්බොත් කියන්නේ. දැන් මේක මේ මේ මේ මේ මේ ස්පර්ශයමයි. ඒකම තමයි වේදනා සංඥා සංකාර කියන්නේ. අමුතුවෙන් මේ පේලියට තියෙන වෙන වෙනම තියෙන එකක් නෙමෙයි එකම සිද්ධියක්. ඒකම තමයි ආයතන හැදෙනවා කියන්නේ. එකම සිද්ධියකින් මේ සියල්ල සිද්ධ වෙනවා. ඉතින් මෙතන විඥානය දැන ගැනීම කියන්නේ විඳීම් හැඳිනීම් දැන ගැනීම. වේදනා සංඥා සංකාර විඳපු හැඩතලයේ පෙරමතකයෙන් ගලපලා ඒක ඒ ගැළපීම තමයි චේතනාසය කරනවා කියන්නේ සිතවිල්ල. ඒකේ තමයි දැන ගැනීමක් කියන්නේ පිච්චමල කියලා. හැබැයි ඒ දැන ගැනීම බාහිරට අයිති නෑ කියන නුවණක් Tamanට එනවා. අර සත්‍ය දකින නුවණ. ඥානයක් තියනවා කියන්නේ ඥානය කියන එක පෙන්වන්න බෑ සිත නෙමෙයි. ඥානය Tamanගෙම අතුලාන්තේන සිහිය නුවණ අවබෝධයක්. ඒක බාහිර නෙමෙයි කියන එක Tamanට යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. ඒක හිතත් නෙමෙයි කියන එක තියෙනවා. යථාභූත ඥානය කියන්නේ ඒකට. ඒ ඥාන කියන්නේ විඥාණයට පස්සේ අපට හම්බෙන්නේ. අපි අපිට කිව්වා විඥාණය ගැන දැනගන්න ප්‍රඥාවෙන් කියලා ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඥය කියලා. ඒ වගේම තමයි විඥාණය කියන්නේ සිත. ඔබට දැන් කේන්ති ගිය බව. එහෙම නැත්නම් ඔබ ඉන්නේ කේන්ති. මේ සිත. ඔබ දැන් සුදු පාට රතු පාට කියන්නේ සිත. ඔබ ඔබ හැමදේම සිත. නමුත් දැනෙන්නේ සිතට. නමුත් ඥානේ සිත අභිභවා ගිය තැනක තියෙනවා. සිත කේන්ති ගිය බව දැනෙන තැනක් තියෙනවා. මට ඒ කේන්ති ගින් හිටියේ. මම මීම මීම මීම කියලා මම කියන කෙන දැනීමක එකකුත් තියෙනවා. නේද මම කියලා කෙනෙකුත් නැහැ. ඇයි? බාහිර දෙයක් තිබ්බොත් ඒක දකින කෙනෙක් ඉන්නවා. මේ පැත්තේ මම කියලා. දෙයක් නැති වෙනකොට මේ පැත්තේ කෙනෙකුත් නැති වෙනවා. සිතක් නැති වෙනවා. සිතක් නැති වෙන තැන කවුද ඉන්නේ? කිසි කෙනෙක් නැහැ. ඒක ක්‍රියාසිතක් කියන්නේ. කියලා සිතක් කියන ඇතර ක්‍රියාවලියක් තියෙන බව දැනෙනවා. ඒක හත් වෙන ඉන්ද්‍රිය කියලාත් පෙන්වන්නේ. ආයතන වලට අසු නැවන තැනක් ඉන්ද්‍රියක් විදියට Tamanට එතකොට මේ හැමදේම පේන ගන්නවා. දැන් මෙතනදී සමහරව හිතනවා මේ ක්‍රියාසිත කියන්නේ අපි ඇවිදින එක, හුස්ම ගන්න එක, එහෙම නැත්නම් ඇඟේ ලේ ගමන් කරන එක. නෑ නෑ නෑ. හුස්ම ගන්න එක Tamanට නොතේරි නමුත් හුස්ම ගන්න එතන ක්‍රියාවලියක් තියෙන. එතනත් ක්‍රියාසිතක් තියෙනවා. නමුත් ඔබට මල පේන තැනම මල නැතුව මල පරිහරණය කරන තැන එතන දෙයක් නෑ නෙමේ කියන එක තියෙනවත් නෙමේ නැත් නෙමේ දෙන නම් මොකද්ද එතන තියෙන්නේ? එතන ඔබ ඇල්ලුවොත් අතවදින්නේ. එතන මොකද්ද තියෙන්නේ? පිච්ච මලක් නෙමේ නං. ක්‍රියාසිත. හතර මහා භූත කියලා කිව්වත් ඒ හතරමා භූත ධාතු ස්වභාවය කිව්වත් ඒ මොනවා කිව්වත් එතනට එතකොට දෙයක් තියනවා කියලා ගත්තොත් ක්‍රියාසිත නැහැ. හැබැයි එතන ඒ දැන ගැනීම නැති දැන ගැනීමක් ක්‍රියාසිතේ තියෙනවා. දැනෙන ස්වභාවයක මේක මේක ඇත්තරම මේක ඇත්තටම එතන අවබෝධයක් Tamanට දැනෙන්න ඕනේ. Tamanට ඥාණි තියෙන්න ඕනේ. Tamanට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එදාට Tamanට හැම දෙයක්ම මල විතරක් නෙමෙයි පුටුවක් ජොග්ගුවක්, බිත්තියක්, ඕනම දෙයක් සද්දයක්, ගඳක්, සුවඳක් සේරම ක්‍රියාසිතක් බවට පත් වෙනවා. සියල්ලම ක්‍රියාසිත බවට පත් වෙනවා. සියල්ලම සම්මුති නාමයන් මිදුණු පරිහරණයක් ලෝකේ පරිහරණය කරන තැන රහතන් වහන්සේගේ ස්වභාවය ක්‍රියාසිතයි. ඒක මහා ගැඹුරක් ඔබට දැනේ. ඒ ඔබ වැහිලා ඉන්න නිසා ගොඩක් දේවල් වලින් සම්මුති ප්‍රඥප්ති වලින් සීල සමුති ප්‍රඥප්ති හිස්තනක් මේ ක්‍රියාසිත. ඒකයි නාමයටත් අයිති නෑ රූපයටත් අයිති නෑ මේ මාර්ගේ. හැබැයි මෙතන ප්‍රතිපදාව හතරවෙනි අධීර අවසාන අධීර මෙන්න මේක මාර්ගයේ ඉපදුණු කෙනා ආර්ය භූමියට පැමිණි කෙනා මේ ක්‍රියාසිත පරිහරණය කරන කෙනා නාමයන්තේ රූපයන්තේ මිදුණු කෙනා එනේන සිත සත්‍ය දකිනකොට ඒ එක සිතකවත් එයාට රාග දේශ මොහ හටගන්නේ බාහිර එක දෙයකවත් බාහිර ඇලෙන ගැටෙන යන්නේ කර්ම රැස් වෙන්නේ ක්‍රියාසිත කර්ම රැස් වෙන්නේ ඒකේන පරිහරණය කරනවා වෙනද විදිහට කනවා බොනවා වෙනද විදිහට වැඩ කරනවා නමුත් අවබෝධයෙන් මෙතන දෙයක් නැති බව කියලා දැනගෙන පරිහරණය කරනවා මේ මේ මෙතන මුකුත් නැහැ කියලා දැනගෙන පරිහරණය කරනවා අර පුංචි ළමයා සෙල්ලම් ගෙදර කතාවක් අපි කිව්වා. අන්න ඒ උදාහරණ වගේ. ඉතින් මේක දකින්න නුවණින් මලේ සත්‍ය හටගත් තැනම දැකීම අනිත්‍ය දැකීම කියවේ මෙතනටයි. දෙයක් සිත අනිත්‍ය දකිනවා කියන්නේ නාම රූප දෙකක් මෙතන සිත හටගන්නේ නැති වෙන එක දකින එකයි අනිත්‍ය. මෙතන අනිත්‍යයි. ඇයි දකින කිසිම දෙයක් නැහැ. නෑද? නෑ. තියෙනවා. තියෙනවද? නෑ. ඇයි නෑ කිව්වත් වැරදි තියෙනවා කිව්වත් වැරදි මේ කතාවේ. හේතුම් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති. හේතුඵල ධමයක් තියෙනවා. එච්චරයි ක්‍රියාසිතේ තියෙන්නේ. අනිත්‍ය දකිනවා කියන්නේ හේතුඵල ධම දකිනවා කියන එකයි. බාහිර බඩු මුට්ටු කැඩලා බින්දෙන එකක් නෙමෙයි. බාහිර දෙයක් හම්බ වෙන්නේ. අනිත්‍ය සිතේ අනිත්‍යයි. ඉතින් මේ මහා නුවණින් දකින්න ඕනි තැනක්. මේ එනේන අරමුණ සත්‍ය දකින්න තැන. සමුදේ හටගත්තා කියන්නේ අවිද්‍යාවනේ. එතකොට සමුදේ හටගන්න හේතු ඒ මොහොතේම අවිද්‍යාව සත්‍ය දකින්න තැන අවිද්‍යාව පහ වෙනවා. ඒ සත්‍ය දැකීම තුළ විද්‍යාව සත්‍ය දැකීම තුළ විද්‍යාවයි. සුමලක් බාහිර හට ගන්නෙත් නෑ සිතෙත් නෑ. නැතිනම් මිදෙනවා. මලෙන් මිදෙන තැන නිත්‍යවයි. මෙන්න මේක දකින කෙනාට මලේ සත්‍ය දකින තැන ඊට නොඇලේ විරාගයට යනවා. ඒ සිතට ඇලෙන්නේ නැත්තේ. සිතට ඇලෙන්නේ ඒ සිතට නිබ්බිදාවට යනවා. සිත ගැනයි කලකිරෙන්නේ. ඇයි එහෙම සිතක් නැහැ? සිතෙන් මිදෙන තැන මේ කතාව තියෙන්නේ. ඒ සිතෙන් මිදෙන තැන කියන්නේ මලෙන් මිදෙන තැනම තමයි. දැන් නිරෝධයට යනවා. නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පටිනිස්සග්ගාන පස්සේ කියන්නේ මෙන්න මේ සිතෙන් සිත මිදි මිදි යන තැන සිතේ තිබුණු පෙර තිබුණු අල්ලගත්ත දේවලුත් ඇලිච්ච දේවලුත් ගැලවි ගැලවි යනවා. මෙතන ආශ්‍රව ෂය වෙනවා කියන්නේ සීනසව රහතන් වහන්සේ කියන්නේ මෙන්න මෙතනයි ආසවක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ. ඔබ මේ එන සිත හටගන්න සිත ඒ මොහොතේම දකිනවා ඒ මොහොතේ මේක අතීත සංඥා කියලාත් දකිනවා ඒ මොහොතේ මේක නැති වෙනවත් දකිනවා චතුප්පඥානෙ එතන මොහොත පමණයි තියෙන්නේ ඔබ කිසිම වැඩක් එතකොට කලින් හිතලා කරන ඒවා නෙමෙයි මේ මොහොත පමණයි ඔබ මොහොතට හැමතිස්සම අදින කලින් අනාගතය ගැන මොනවා හිතුවත් ඔබට ඒක ඒ මොහොතේම සිහියට එනවා මේ මේ වර්තමාන මේ මොහොතේ මම මේ අවබෝධයෙන් තමයි හිතන්නේ අනාගතය ගැන හිතුවොත් මේක වර්තමාන කියලා දන්නවා. අතීත දෙයක් හිතනොත් මේක වර්තමානයක් කියලා දන්නවා. ඒක වර්තමාන එහෙම දෙයක්වත් නැති බවත් එයාට අවබෝධයි. දැනගෙන ලෝකේ ජීවත් වෙනවා. අන්න සත්‍ය දන්න කෙනා දැනගත්ත කෙනා කිසිම දෙයකට කම්පණය වෙන්නේ අකම්පිත හදවතක් කෙනාට තියෙනවා. ඒ වගේම අකාලිකයි. ඒ වගේම මෙයාට මේ මරණය කියන ඒවා ඔක්කොම සිතුවිලි වෙනවා. ඊරහඳ ඒ සේරම සම්මුති සියල්ලම බිඳ වැටෙනවා කියනකොට මේ සම්මුති ලෝකේ සම්පූර්ණයෙන්ම එයා අයින්ට වෙනවා මිදෙනවා මරණය කියලා එකකුත් නැහැ මේ මොහොතේ හටගෙන ක්‍රියාවලිය දකිනවා සිද්ධිය සේරම සිතුවිලි සිතුවිලි ඇත්තන මේකල සේරම අත්හැරෙනවා අමරණීයයි මරණයක් කියලා එකක් නැහැ සදාතනිකයි සදාතනික සුවයක් දැනෙනවා අමරණීය සුවයක් දැනෙනවා ලෝතුරු සොය කියන්නේ සදාතනික සොයක්. අරමුණෙන් අරමුණට වෙනස් වෙන එකක් නෙමෙයි. මොන අරමුණාවත් ලෝතුරු සොය වෙනස් වෙන්නේ අකම්පිත හදවතක්. අටලෝ දහම කම්පා නොවන සැප දුක ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපකීර්ති කිසි දෙයක් එහෙම නැහැ. දෙයක් තිබ්බොත්නේ ඒකට ඒ දේ අල්ලලානේ ওই සේරම තියෙන සැප දුක තියෙන්නේ. ඔය නිന്ദා අපහාස ඇයි දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා කෙනෙක් හිටියොත් තමයි කෙනාට සැප දුක කීර්ති අපකීර්ති නිന്ദා ප්‍රශංසා සේරම මේ රූපේ කෙනෙක් කියලා අල්ලගෙනනේ අපේ එහෙම කෙනෙක් නැත්තම් රූපයක් නැත්තම් සිතක් නැත්තම් දැන් නාම රූප මිදුණු තැන තියෙන කතාව දැක්කද අති උතුම් කතාවක් අකම්පිත හදවතක් අමරණීයත්වයක් මෙතන අකාලික සුවයක් සදාතනික සුවයක්. හරි පුදුම හිතේ ඔබට. ඇත්තයි. මේ තමයි රහතන් වහන්සේගේ කතාව. මෙතන බුද්ධෝත්පාද ශනේ මේ මොන වචන කිව්වත් වචන නෙමෙයි ඔබට ඒ අත්දැකීම තියෙනවනම් ඔබ කවදාවත් දුකට වැටෙන්නේ නැහැ. වැටිනාම තැන තමයි දුකෙන් මිදෙන බව. දැන් කතාව ඔබට පැහැදිලි. මෙයයි නිවන් මඟ. ඔබ දැනගත යුතුමයි. මේ දුකෙන් මිදෙන මඟ, නිවන් මඟ.